ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ බෞද්ධ සාහිත්‍යයේ හමු වෙන හරිම සුවිශේෂී සූත්‍රයක් ඒ කියන්නේ බ්‍රහ්මායු සූත්‍රය ගැන. ඔව් මේකෙදි කියවෙන්නේ බොහොම ප්‍රසිද්ධ ඒ වගේම වයෝවෘද්ධ බ්‍රාහ්මණ පඬිවරයෙක් බ්‍රහ්මායු එතුමා බුදුරජාණන් වහන්සේ ගැන අහලා ඒ ශ්‍රේෂ්ඨත්වය ඇත්තක්ද කියලා හොයලා බලන හැටි. හ්ම් ඒ කියන්නේ අර කටකතාවක්ද නැත්නම් සත්‍යක්මද කියලා තහවුරු කරගන්න යන ගමනක් වගේ. හරියටම. විශේෂයෙන්ම එතුමාගේ අවධානය යොමු වෙනවා අර පුරාණ පොත්පත්වල එහෙම තියනවා කියන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන. මේවා බාහිර ලක්ෂණ නේ. ඉතින් මේ බාහිර ලක්ෂණුයි බුදුහාඳුරුවන්ගේ අභ්‍යන්තර ගුණ ප්‍රඥාවයි අතර සම්බන්ධයක් තියනවද කියන එක තමයි මෙතන ගැඹුරින් බලන්නේ. ඒක හරිම වැදගත් කාරණයක්. එහෙනම් අපි මේ කතාව දිගේ ටිකක් ගැඹුරට යමු. සිදුවීම් ටික ගලපගෙන ඒකේ තියෙන අදහස් තේරුම් ගන්න උත්සාහ කරමු. කතාව පටන් ගන්නෙ කොහොමද? අර බ්‍රහ්මායු බ්‍රාහ්මණයා එයා ගැන පොඩි හැඳින්වීමක් කළොත්. ඔව්. බ්‍රහ්මායු කියන්නේ ඒ කාලේ මිථිලානුවර හිටපු ඊටාම ප්‍රසිද්ධ ගෞරවයට පාත්‍ර වෙච්ච කෙනෙක්. අවුරුදු 120ක් වයසයි කියලයි සඳහන් වෙන්නේ. අපෝ අවුරුදු 120ක් ඔව්. ත්‍රිවේදය, ඒ කියන්නේ බ්‍රාහ්මණ ශාස්ත්‍ර තුනම පරතරටම උගත් කෙනෙක්. ඉතින් මෙතුමාට ආරංචි වෙනව ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන. උන්වහන්සේගේ කීර්තිය පැතිරිලා යනවා. එතකොට එයා මොකද කරන්නේ? අහපු ගමන් පිළිගන්නවද? නෑ නෑ, එහෙම පිළිගන්නේ නෑ. එයාට ඕන වෙනවා මේක හරියටම හොයලා බලන්න. ඉතින් යා තමන්ගේ හරිම දක්ෂ ශිෂ්‍යයෙක් ඉන්නව උත්තර මානවක කියලා. ආ උත්තර. ඔව් උත්තරට තමයි මේ වගකීම බාර දෙන්නේ. ගිහින් බලන්න මේ කියන ගෞතම ශ්‍රමණයන් වහන්සේට ඇත්තටම අර මහා පුරුෂ ලක්ෂණ තියෙනවද කියලා. අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. ඒ ගැන ඒ කාලේ මොන වගේ විශ්වාසයක්ද තිබුණේ? ඒ කාලේ තිබුණු මතය තමයි මේ ලක්ෂණ පිහිටන්නේ හරිම සුවිශේෂී කෙනෙකුට විතරයි. එහෙම කෙනෙක් ගිහි ජීවිතයක් ගත කළොත් මුළු ලෝකෙම පාලනය කරන සක්විති රජ කෙනෙක් වෙනවා. හැබැයි පැවිදි වුණොත් එයා සම්මා සම්බුද්ධත්වයටපත් වෙනවා. ඉතින් බ්‍රහ්මායුට දැනගන්න ඕන විවේ බුදුන් වහන්සේ කියන මේ ශේෂ්ඨත්වයට මේ ලක්ෂණ සාක්ෂි දරනවද කියන එක. ඉතින් උතර මේ භාරදූර වැඩේට පිටත් වෙනවා. කොච්චර කල් එයා මේ නිරීක්ෂණය කරනවද? මාස 7ක්. මාස 7ක්. ඔව්. උත්තර මාස 7ක් තිස්සේ බුදුන් වහන්සේ යන යන තැන හැවනැල්ල වගේ පස්සෙන් යනවා. උන්වහන්සේගේ හැම ඉරියව්වක්ම හැම ක්‍රියාවක්ම හරිම පරීක්ෂාවෙන් බලනවා. එකම පේනවා නේද කැපවීම. සත්‍යය හොයාගෙන යන්න තියෙන උනන්දුව. ඇත්තම. ඉතින් මේ මාස 7 ඇතුළත උත්තර අර ලක්ෂණ 32න් 30ක්ම පැහැදිලිව දකිනවා. හ්ම් 30ක්. එතකොට අනිත් දෙක. අනිත් දෙක ගැන යාට පොඩි සැකයක් ඇති වෙනවා. හරියටම පේන්නේ නැති නිසා වෙන්නේ නැති. එකක් තමයි කෝසෝ හිත වත්තගුය කියන ලක්ෂණය. ඒ කියන්නේ පුරුෂ නිමිත්ත ශාරීරිය තුලට ගිලිලා පිහිටීම. ආ. හරි. අනික තමයි පහූත ජීවහාතාව. ඒ කියන්නේ අසාමාන්‍ය විදිහට දිග පළල් දිවක් තිබීම. මේ දෙක යාට හරියටම තහවුරු කරගන්න බැරි වෙනවා. එතකොට මොකද වෙන්නේ? උත්තර අත්හරිනවද? නෑ. මෙතනදී තමයි විශේෂ සිද්ධවීමක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඥාන බලයෙන් දකිනවා උත්තර මානවකයාගේ හිතේ තියෙන මේ සැකය. ආ ඒ කියන්නේ උත්තර නොකීවට උන්වහන්සේ දන්නවා. ඔව්. ඉතින් උන්වහන්සේ 이르දිබලයක් තානවා. අර උත්තරට සැකසහිත වෙච්ච ලක්ෂණ දෙක කෝසෝහිත වත්තගුයිහෙයි පහූත ජීවහතාවයයි පැහැදිලිවම උත්තරට පෙන්වන විදිහට සලස්වනවා. හරිව පුදුමයි. එතකොට උත්තරගේ සැකදුරු වෙනමද? සම්පූර්ණයෙන්ම. එයාද දැන් ලක්ෂණ 32ම තහවුරුයි. ඉතින් යා අපහු යනවා බ්‍රහ්මයෝගාවට. ගිහින් මොනවද කියන්නේ? ලකුණු 32ම තියෙනවා කිව්වම බ්‍රහ්මයෝ සෑහීමකට පත්වෙනවද? උත්තර ලකුණු ගැන විතරක් නෙවෙයි කියන්නේ. ඒක තමයි වැදගත්. එයා කියනවා ස්වාමීනි, ඒ ශ්‍රමණයන් වහන්සේට මේ මහපුරුෂ ලක්ෂණ 31ම පිටලා තියෙනවා තමයි. ඒ ඒත් ඒ විතරක් නෙමෙයි උන්වහන්සේගේ හැසිරීම හරිම පුදුමයි කියලා. උන්වහන්සේ ඇවිදිනකොට අඩිය තියන්නේ පොළවට හතර අඟුලක් විතර උඩින් වගේලු. හරිම සංසුන් ගමනක්. හ්ම්. ඉඳගෙන ඉන්නකොටත් එහිමයි. හරිම සෘජුයි, සංවරයි, දන් වළඳනකොටත් ආහාර ගන්නකොටත් අරමුණු අටක් ඇතුවා සිහියෙන් වළඳනවා කියලා විස්තර කරනවා. අරමුණු අටක්. ඒ මොනවද? ඔව් ඒ කියන්නේ නිකම්ම බඩගින්නට කනවා වගේ නෙවෙයි. මේ ආහාරය ගන්නේ ශාරීරිය පවත්වා ගන්න, බමසර වසන්න, පරණ වේදනා නැති කරන්න, අලුත් වේදනා ඇති නොවෙන්න වගේ ගැඹුරු අරමුණු ඇතුව කියලායි කියන්නේ. හරිම සිත් ගන්න අසුලුයි. බාහිර ලක්ෂණ වගේම අභ්‍යන්තර සිහිය ගැනත් උත්තර අවධානය යොමු කරලා. ඔව්. ඒ වගේම දහම් දේශන කොට උන්වහන්සේගේ හඬ ගැනත් කියනවා. ඒ කටහඬේ විශේෂ ලක්ෂණ 8ක් ගැන. හරිම පැහැදිලි, ගැඹුරුයි, කංකලුයි අහගෙන ඉන්න ආස හිතනා වගේ ගුණාටක්. ඒ කියන්නේ උත්තර නිකම්ම ලකුණු බැලුවා නෙවෙයි බුදු කෙනෙකුගේ සමස්ත පැවැත්මම නිරීක්ෂණය කරලා. හරියටම එයාගේ වார்த்தාව හරිම සම්පූර්ණයි. ඉතින් මේ විස්තරය අහුවහම බ්‍රහ්මායු අතිශයම පැහැදෙනවා. යාට දැන් තේරෙනවා මේක නිකන් කතාවක් නෙවෙයි කියලා. ඔව්. එයා තීරණය කරනවා බුදුන් වහන්සේව පෞද්ගලිකවම හමු වෙන්න. ඒ කාලෙදී බුදුන් වහන්සේ මිථිලා නුවරට වැඩම කරනවා. එතකොට බ්‍රහ්මායු යනවා හම්බ වෙන්න. ඔව්. තමන්ගේ ශිෂ්‍ය පිරිසත් එක්ට යනවා. ගිහින් උන්වහන්සේව දැකලා අර උත්තර දැකපු ලක්ෂණ තමන්ටත් බලා ගන්න ඕන කියලා හිතනවා. විශේෂයෙන් අර සැකසහිත ලක්ෂණ දෙක ගැන එයා උන්වහන්සේගෙන්ම අහනවා. ආ එයාටත් ඒ දෙක ගැන පොඩි කුකුසක් තිබිලා. ඔව්. ඉතින් බුදුන් වහන්සේ ඒ වෙලාවෙත් අර විදිහටම 이르දීෙන් ඒ ලක්ෂණ දෙක බ්‍රහ්මායයට පෙන්වනවා. හැබැයි එතනින් නවතින්නේ නැහැ. උන්වහන්සේ දේශනා කරනවා වැදගත්ම කාරණයක්. ඒ මොකද්ද? උන්වහන්සේ කියනවා බ්‍රාහ්මණය මම බුද්ධ වෙන්නේ මේ බාහිර ලකුණු නිසාම නෙවෙයි කියලා. ආ, එතන තමයි හරේ තියෙන්නේ. ඔව්. මම අවබෝධ කරගත යුතු සියලු දේ අවබෝධ කළා. අභිඤ්ඤේජි අං අභිඤ්ඤාතං මම වැඩි යුතු මාර්ගය සම්පූර්ණයෙන්ම වැඩුවා. භාවේ තබ්බංච භාවිතං මම ප්‍රහාණය කර යුතු සියලු කෙලෙස් මුලිනු පුඩා දැම්මා. පහතබ්බම් පහීනං අන්න ඒ නිසා තමයි බ්‍රාහමණය මම බුද්ධ වෙන්නේ කියලා දේශනා කරනවා. ඒ කියන්නේ ඇත්ත බුද්ධ ස්වභාවයේ තියෙන්නේ අර අභ්‍යන්තර අවබෝධය මාර්ගයේ වැඩිම කෙලස් නැසීම තුර කියන එක. හරියටම එකනදී කතාව බාහිර පෙනුමෙන් ගැඹුරු ආභ්‍යන්තර යථාර්ථයට යනවා. ඉතින් මේකේ ඇහුවම බ්‍රහ්මයට මොනව හිතන්නේ නැතිද? එයා තවත් ප්‍රශ්න අහනවා. එයා අහනවා ස්වාමීනි එතකොට සැබෑ බ්‍රාහමණයා කියන්නේ කාටද? වේදගූ කියන්නේ තේවිජ්‍යෝ කියන්නේ කාටද? අරහත් කියන්නේ එතන බුද්ධ කියන්නේ කාටද කියලා. ඒ කියන්නේ ඒ නම්වල තියෙන ගුණාංග මොනවද කියලා අහනවා. ආ එයාට ඕන වෙනවා ඒ পদවි නාමවල නියම අර්ථය දැනගන්න බුදුන් වහන්සේගෙම. ඔව්. එතකොට බුදුන් වහන්සේ පිළිතුරු දෙන්නේ සම්පූර්ණයෙන්ම අභ්‍යන්තර ගුණධර්ම මත පදනම් වෙලා. උන්වහන්සේ කියනවා කවුරු හරි කෙනෙක් තමන්ගේ පෙර භවයන් දන්නවනම් පුබ්බේ නිවාස අනුස්සති ඥානය දිව්‍යමය ඇසකින් සත්වයන්ගේ ඉපදීම හා මිය යාම දකිනවා නම් චුතෝපපාත ඥානය සීලු කෙලෙස් නැති කරලා නම් ආසවක්ඛ්‍ය ඥානය. ඒ කියන්නේ ත්‍රිවිද්‍යාවම ලබලනම්. ඔව්. ඒ වගේම නිවන් මඟ අවසන් කරලා රාග, ద్వේෂ, මෝහයෙන් සම්පූර්ණයෙන්ම මිදිලා නැවත ඉපදීමක් නැති කරලා උතුම්ම Brahmacharyaව ජීවත් වෙලා අවසන් කළා නම් අන්න එයා තමයි බුද්ධ කියන්නේ කියලා දේශනා කරනවා. හරිම ගැඹුරු පැහැදිලි කිරීමක්. මේ දේශනාව අහලා ඉවර වෙනකොට බ්‍රහ්මයාට මොකද වෙන්නේ? එයාට ඇත්ත තේරෙන්නේ නැති නේද? එයා අතිශයම පැහැදෙනවා. ඒ කියන්නේ හිතේ තිබ්බ හැම සැකයක්ම දුරු වෙලා බුදුන් වහන්සේ ගැන ලොකු ශ්‍රද්ධාවක් ප්‍රසාදයක් ඇති වෙනවා. එයා බුදු සිරිපතුල් මුල වැඳ වැටෙනවා. හ්ම්. වැඳලා තෙරුවන් සරණ යන බව ප්‍රකාශ කරනවා. මම අද පටන් බුදුන් දහම් සංුන් සරණ යමි කියලා. ඒ විතරක් නෙවෙයි නේද? එතන තවත් දෙයක් වෙනවා. ඔව්. හරිම සුවිශේෂී දෙයක්. ඒ ආසනයේදීම ඒ දේශනාව අහලම බ්‍රහ්මායුට දහමැස පහළ වෙනවා. දහමැස පහළ වෙනවා කියන්නේ? ඒ කියන්නේ යාට ධර්මයේ යථාර්ථය වැටහෙනවා. මේ ලෝකේ ඇතිවෙන හැම දෙයක්ම නැතිවෙන ස්වභාවයෙන් යුක්තයි කියන අනිත්‍යතාවය අවබෝධ වෙනවා. එයා සෝතාපන්න ඵලයටපත් වෙනවා. ඒ කියන්නේ නිවන් මගේ පළමු පියවරට එළඹෙනවා. අවුරුදු 120ක් ජීවිත් වෙලා එදා තමයි එයා සැබෑ විමුක්තිය පළමු පියවර තියන්නේ. හරිම ආශ්චර්යවත් සිදුවීමක්. ජීවිතේ අවසාන භාගයේදී හරි සත්‍ය හම්බෙනවා. ඇත්තම ඊට පස්සේ එයාගේ පැහැදීම කොච්චරද කියනවනම් එයා දවස් 7ක් තිස්සේ බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානය පූජා කරනවා. මහා දානයක් දෙනවා. ඔව් හත් දවසක්ම ඊට පස්සේ බුදුන් වහන්සේ මිතිලාවෙන් පිටත් වෙලා යනවා. උන්වහන්සේ ගිහින් ටික කාලයකින් ආරංචි වෙනවා බ්‍රහ්මායු බ්‍රාහමණයා මිය ගියා කියලා. එතකොට භික්ෂුන් වහන්සේලා උන්වහන්සේකින් අහනවා නේද එයාගේ මරණින් මතු ජීවිතය ගැන? ඔව් භික්ෂුන් වහන්සේලාට දැනගන්න ඕන වෙනවා ස්වාමීනි බ්‍රහ්මායු බ්‍රාහමණයා හරිව ශ්‍රද්ධාවන්ත කෙනෙක් වුණා එතුමා කොහෙද ඉපදුනේ කියලා. බුදුන් වහන්සේ මොකද කියන්නේ? උන්වහන්සේ දේශනා කරනව බ්‍රහ්මායු ඕරම්භාගිය සංයෝජන පහක් ක්ෂය කරපු නිසා එයා අනාගාමී ඵලයට පත් වෙලා හිටිය කියලා. ඕරම්භාගිය සංයෝජන පහ. ඒ කියන්නේ ඒ කියන්නේ කාම ලෝකයට සත්වයා බැඳ තබන බැමි පහක්. සක්කාය දිට්ඨිය, විෂිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිග කියන පහ. සෝවාන් වෙනකොට පළවෙනි තුන නැති වෙනවා. අනාගාමී වෙනකොට අනිත් දෙකත්. ඒ කියන්නේ කාමරාගයයි තරහවයි පටිග සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඉතින් මේ පහම නැති කරපු නිසා ඔව් ඒ නිසා යා නැවත කවදාවත් මේ මනුස්ස ලෝකෙටවත් වෙනත් කාම ලෝකයකටවත් එන්නේ නැහැ. එයා ඉපදිලා තියෙන්නේ සුද්ධාවාස කියන පිරිසිදු බ්‍රහ්ම ලෝකයක. ඒක අනාගාමි උත්තමයන් විතරක් ඉපදෙන තැනක්. උන්වහන්සේ තවදුරටත් කියනවා එයා ඒ සුද්ධාවාස බඹලොවදීම පිරිනුවම් පානවා කියලා. ඒ කියන්නේ එතනින් එහාට ආයෙත් ඉපදීමක් නැහැ. එහෙනම් බ්‍රහ්මයි බ්‍රාහමණය අවසානයේදී සම්පූර්ණ විමුක්තියටම පත් වෙනවා. ඔව් ඒ බ්‍රහ්ම ලෝකයේදී. මේ කතාවෙන් අපිට ගන්න තියෙන පාඩම් මොනවද? සාරාංශයක් විදිහට ගත්තොත් හ්ම් මූලිකම දේ තමයි බාහිර ලකුණු පුරාණ අනාවැකි වගේ දේවල් කෙනෙකුගේ ශ්‍රේෂ්ඨත්වය ගැන ඉංගියක් දෙන්න පුරවන් වුණත් සැබෑම වටිනාකම තීරණ වෙන්නේ එයාගේ අභ්‍යන්තර ගුණ හැසිරීම සහ අවබෝධය මත. ඒ කියන්නේ බාහිර පෙනුමට වඩා ක්‍රියාව සහ ප්‍රඥාව වැදගත් කියන එක. හරියටම බ්‍රහ්මයි වගේ උගතෙක් වුණත් මුලින් මෙයාගේ කුතුහලය ඇවිස්සුනේ අර බාහිර ලකුණු නිසා. නමුත් යා නිකම්ම ඒකෙන් නැවතුනේ නැහැ. ඔව් එයා තවදුරටත් ගවේෂණය කළා. ඔව් එයා ගිහින් බුදුන්ව හමු වෙලා දහම් අහලා ඒ තුලින් ලැබෙන ගැඹුරු අවබෝධයෙන් තමයි ඇත්තටම සෑහීමකටපත් උනේ විමුක්තියේ මගට පිවිසුනේ. ඉතින් බාහිර දේවල් පටන් ගැනීමක් වෙන්න පුළුවන් නමුත් ඇත්ත ගමන තියෙන අභ්‍යන්තරේ. හ්ම්. එතකොට මේක අහගෙන ඉන්න අයට ගැඹුරින් හිතන්න දෙයක් ඉතුරු කරනවා නම් මොකද්ද? අපි මෙහෙම හිතමු කෙනෙක්ගේ අධ්‍යාත්මික දියුණුව එයාගේ ශ්‍රේෂ්ඨත්වය මනිනකොට අර බාහිර සාධක සමහර විට පුරාණ අනාවකි, පෙනුම වගේ දේවල් සහ ඒ කෙනාගේ ඇත්තම හැසිරීම, එයාගේ කතාබහ, එයා තුල තියෙන අවබෝධය කියන කාරණා එකට ගැළපෙන්නේ කොහොමද? ඒ කියන්නේ ඒ තුන අතර සම්බන්ධය මොකක්ද කියන එක. ඕ බාහිර සලකුණු, නිරීක්ෂණය කළ හැකි චර්යාව සහ අභ්‍යන්තර ප්‍රඥාව. මේ තුනම එකට එකතු වෙලා තමයි කෙනෙක්ව සම්පූර්ණයෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් එකක් විතරක් බැලුවම මදිද? බ්‍රහ්මායුගේ කතාවෙන් අපිට ඒ ගැන මොනවද ඉගෙන ගන්න පුළුවන්? ඒක ටිකක් හිතන්න වටිනවා. ඇත්තම හිතන්න වටිනා කාරණයක්. මේ වටිනා විග්‍රහයට බොහොම ස්තුතියි. ඔබතුමයාටත් ස්තුතියි.